මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැනි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැල්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස්ස මුවන් පැලස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී ඉංග්‍රීසි ආණ්ඩුවේ මහ ඒජන්තතුමා පහුගිය වැසි සමයේදී අසුපිටින් ඇදවැටි සිදු වූ බලවත් ආබාධිත තත්වයට මුවන් පැලස්සේ පාරම්පරික සිංහල වෙදකමෙන් ප්‍රතිකාර කොට දෙසතියකින් සුව වී තිබීම ගැන ඒජන්ත කාර්යාලයේ සැම මවිතයටපත් කළෝය. අද මුවන් පැලස්ස ආඛ්‍යානයෙන් දෙස් විදෙස් පතල මුවන් පැලස්ස පාරම්පරික සිංහල ගැමි වෙදකමේ යසෝරාවයත් ආරච්චිල හා සම්බන්ධ ගමේ තොරතුරුත් රසවින්දනාත්මකව ඔබේ සමන් යොමුව සඳහා ගුවනට මෙසේ මුසු කෙරේ. එක දිගටම බයිසිකලේ බැල් ගහන සද්ද. කවුද කියලා මම මේ බැලුවේ. පහුගිය දවස් දෙකේම එක දිගටම වැස්ස. ගස් කඩා වැටිලා පාර වැහිලා ලියුම් බෙදන්න ආවේ නෑ මැනිකේ. <laughs> ඔව් ඉතින් කොහොම එන්ටද? අදත් දැන් මේ මෙහෙම තිබුණට හවසට වැහිකුණාටු කියන්න බෑ. ගවර්නර් උන්නාන්සේගේ ලියුම් වගේක්. මේවනම් මේ අදයි ආවේ. මේ රාලහාමි නැද්ද මැනිකේ? නැහැ නෙවෙයි ගමනක් ගෙහුම්. ලියුම් ටික දෙන්න. ලොකු පාර්සලයකුත් එක්ක. මේ යන්යම් මෙනික එහෙනම් මං. හොඳයි ගෙහෙවුන් එන්ට එහෙනම්. මේ තේඩින්ගක්වත් බොමුද? නෑ ඕන නෑ සුරංග වෙනවා. මං ගොයින් එන්න. හ්ම්. මොකද්ද මේ පාර්සලේ? හ්ම්. ඉංග්‍රීසි ආණ්ඩුවේ කෝපි වගාව. ඔය තියන්නේ උඩින්ම ගහලා ගොවීන් අතර බෙදා දීම පිණිසයි. දැන් වීම් කොළ වගේ මොන කරච්චලයක්ද මේ? මුවන් පැලැස්සේ ගොවි සමිතියට විතරක් නම් ඒ කොමක් සමිතියට විතරක් නම් කොළ ටික බාර දෙන්න තිබ්බ. මේක එහෙමද? මාතලි, ලග්ගල්, පල්ලෙගම, හඳුංගම, මහියංගන සොරබොරි හැම ආරච්චි වසමකටම ඉතින් මේ අපේ රාල්හාමි බඩ ගන්න තිපාය දුමන කරදරයක්ද මේ <coughs> මොකද මොකද මොකද මේ අපේ මණිකේ මේ කතා කර කර ඉන්නේ කායකද කතා කර කර ඉන්නේ <laughs> මං ඒත් බැලුවා කවුරු හරි එකවත් කතා කරනවද කියලා. මොනවද මොනවද ඔය අතේ තියෙන ලියුම් කඩදායි? මේ ලියුම් කඩදායි පාර්සල් ගැන තමා මම මේ තනියම දොඩවන්නේ. මේවා මේ මේ ජාසොන් පියුම්කාරයවිත් මේ දැන් බාර දීලා ගියා. ආ ඕන් එහෙනම් අපේ රාළහන්න බලාගන්න බලන්න බලන්න මේ මේ ආ මේ මේ පාර්සලේ ගැන නම් මට අපේ පස්සර මලයා කිව්වා ආ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් කෝපි වගාවට උපදෙස් <laughs> මේ මේ කොළනම් ආරච්චි වසන් වලට ගෙහුම් බෙදන්න තියෙන එකක් ඒව සම්වල ගෙවුම් බෙදන කොළ පාර්සල් ගැන තමයි මම මේ කීවේ. සුද්ධගේ නම යනවා. අපේ ලාලහමගේ හැම යන. ඕ මණිකේ කට කට කට මේවා මේ අපේ මහරජුරුවන්ගේ වැඩ. ඔව් සුද්ධගේ කියලා අවමන් කරලා කතා කරනවා කවුරුවත් අහගෙන ඉඳලා ඔය කතාව මහේ ජන්ත වුණාන්සගේ කනේ තිබ්බනම් මේ කීලාලා රච්චිගේ පටි හතම ඉවරයි. ඕ පටි හතම. පටි හතම යන්නේ මොකටේ? හොඳයි මම බොරුද කීවේ. දැන් මාස ගානකට උඩදී ඔය වගේම පාර්සරයක් එවලා. අපේ රාලහාමි එක එක වසම් ගානේ කකුල් කෙඩෙත් හැදෙනකන් ඇවිද්ද නැද්ද? ඈ ඒවා එහෙම වුණත් අපි කටවරද්ද ගන්න නාකයි මැනිකේ. වලව්වේ මීතෙල් තිබිච්ච හන්ද හොඳට හිටියා. අපේ රාලහාමිතින් කකුල් අමාරු ඇරගත්තේ මීතෙල් ගාලා ගාලා නෙවෙයිද? බොරුවක් නෙවෙයිනි මම මේ කියන්නේ. හ්ම්. කාගේ යතේ යවල හරි ඔය කෝපි වගාවේ විස්තර බෙදුවනම් ඉවරයි තමයි. කාගේවත් නම යන කතාවක් මොකටද? මණිකේ මේ බලන්න මේ මේ අනිත් ලියුම් කඩදායි මේ ඒ ජන්ත උන්නාන්සේගේ කාර්යාලයෙන් නේද මේ ඔව් ඔව් ඔව් ඔව් ඔව් කෝ බලන්න අසු පිටින් වැටුණු මහ ඒජන්තතුමා සිංහල වෙදකමින් සුවපත් කිරීම ගැන ඉංග්‍රීසි ආණ්ඩුවේ ස්තුතිය සහ සිංහල වෙදකමට නම්බුනාම පිරිනැමීම මම් <laughs> පැලැස්ස කීරාල ආරච්චි මහතාට සහ එම ගමේ පාරම්පරික සිංහල වෙදකම් කරන මුදලිහාමි ගුරුන්නාන්සේට මෙම නම්බුනාම පිරිනැමීමට තීරණය වී ඇති බව ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්තතුමා පොඩකින් පොඩකින් සතුටින් දැනුම් දෙන වගයි. ඔය තියෙන්නේ ඔය තියෙන්නේ දැන් මොකද මණික කියන්නේ ඈ හැබැයි හැබැයි මේ වැඩේ නම් ඉතින් සිංහල වෙදකමට මුවන් පැලැස්සට කියලා නිමක් කරන්ට බැරි ගරු ගාම්භීර ස්තුතියක් වේ ආ මණිකේ මේ බලන්ටකෝ මේ කියනකොටම හෝ කියනකොටම අපේ වෙද මාමත් එනවා මේ පැත්තට <laughs> මේ දැන් මාමා මතක් කරුවා විතරයි මාමා. එන්ට එන්ට එන්ට මොකද්ද ඔය මේ ගරු ගාම්භීර කියලා අපේ මැණිකේ කියනවා ඇහුනේ. <laughs> ඉස්සෙල්ලම මාමා ඔහෙන් ඈඳි ගන්නකෝ. ඊළඟට තමයි මේ ගරු නම්බුනාමේ මතක් කරන්ට ඕනේ. ඕවන්න. <laughs> මොකද්ද අපේ ඔය ගරු නම්බුනාමේ හැබැයි හැමනිකේ ඉස්ලාම ඒජන්ත හාමුදුරුවෝ එවලා තියෙන මේ ලියුම කියවන්නකෝ මාමම කියවල බලන්න හා කියවන්නකෝ අසු පිටින් වැටුණු මහේදන්ත තුමා සිංහල විදකමින් සුවපත් කිරීම ගැන ඉංග්‍රීසි ආණ්ඩුවේ ස්තුතිය සහ සිංහල වෙදකමට නම්බු නාම පිරිනැමීම ඔන්න දැක්කද ඔන්න දැක්කද මේ මෙලිහුම් කද දහි අද දාවේ ඔව් අද අද මේ ජාසෙන් මේ තැපල් පියුම් ගෙනත් දීලා ගිහිල්ලා තියෙනවා ඔව් මම මහේජන්ත උන්වහන්සේගේ මාලිගාවට ගෙව්. හ්ම්. උන්වහන්සේ හොඳට පරීක්ෂා කළා. ඔව්. වම් පාදේ කියන්නේ වම් කකුල. දන හිසෙන් පහළ ඉහළ මේ මේ වම් ඉල ඇත. ඔව්. එතකොට වම් මුරපත්. ඔව්. ශරීරයේ වම් කොටස ශරීරයේ දකුණු කොටසේ බරට යට වෙලා තැලිලයි තිබුණේ. ආ ඉතින් ඉතින් මාමා මොකද කළේ? මං ඉති වෙලාවේ හැටියට මී තෙල්, ලෙඩරු තෙල්, මේ මිශ්‍ර තැලුම් තෙල් ගාලා ඔය තල ඇට මිහියට ඇඬරු ඇට කොටලා පොට්ටේ නිබැඳලා කඩපිම්බේ තම්බලා ශරීරයේ තැලිච්ච පැත්ත හොඳටම තැව්වා. <laughs> නවන ගමන් සැපතම වේදනාව අඩු වෙලා ඉඳන්ත උන්නාසෙට හොඳටම නිින්ද ගියන්නේ. නිින්දෙන් ඇහැරිලා උන්නාන්සේ ඉංග්‍රීසියෙන් කියාපුවා. ඔව්. තෝල්ක මුදලිතුමා මට මේ මෙහෙම කිව්වා. බලන්න කියන්නකෝ. මුවන් පැලස්සේ සිංහල වෙදකම පුදුමෙනුත් පුදුමයි අයිසේ. මගේ තැලුම් වේදනාව අතින් පියාලා දැම්මා වගේ හොඳ වුණා. <laughs> පුදුමයි පුදුමයි සිංහල වෙදකම කියලා. ඕම කිව්වා කියලා තමයි උන්නාන්සේ මට ඒක තමයි ඒක තමයි මුවන් පැලැස්සේ සිංහල වෙදකොම ගැන මවිත වෙලා ඔන්න අද නම්බු නාමයක් දෙන්නත් යෝජනා කරලා ලියුම් ගෙවනා ඕ කොහොම හරි අපේ රටේ પરම්පරා සිංහල වෙදකමටත් දැනක් ආවොත් හරි නේද වෙද මාමා දතුව <laughs> දතුව මේ ආයදාන්ත උන්වහන්සේට රෙදකම කරන ගමන් මේ පත්තු හදන පත්තුව හිඳිනේ ගානේ ඔව් එතකොට මැල්ලුම් හදනේ මැල්ලුම් බඳිනේ එතකොට ඔය පත්තුවත ගන්න කුඩු જાති මලවලා බඳින්න තෙල් ගන්න තෙල් ගාලා තවන්ත කසාය බොන්න දෙන්න මේ සිංහල ප්‍රතිකාර ක්‍රම ගැන මේ මා ආයජන්ත උන්නාන්සේට මම දන්න විදිහට මං කියලා දුන්නා. ඔව් ඉතින් නැත්තම් මේ වගේ ස්තුති ලියුම් කඩදාසියක් එවාවිය. ඒ විතරක් මේ තව ඉස්සරහට තෑගි බෝගක් දීලා නම්ුණාමු සහතික පත්‍ර දෙන්න දෙන්නනේ ඔය දැන් මේ යෝජනාව සූදානම සූදානම. හරි <laughs> කම්ම දෙවේ. ඔව්. තියෙන්නේ. ඔව්. ඒකත් මහා ගවර්නර් මාලිගාවට කැඳවයි. දින කාල වකවානු දැන්නුවාම පසර වලය එක්ක හරි අපි යමුකෝ. ඔව් ඔව් හොඳයි. හොඳයි රාලා. එහෙමනම් ඉතින් මම දැන් ගියාට කාර්යයක් නෑ නේද? ආ හොඳයි හොඳයි හොඳයි එහෙනම් ගෙවුන් එන්සකෝ ගෙවුන් එන්න. මේ ලොකු හාමුදුරුවෝ මටත් පන්සල පැත්තේ එන්න පණිවිඩයක් එවලා තිබ්බා. මමත් දැන් පන්සල පැත්තේ යනවා. හොඳයි හොඳයි හොඳයි. එහෙනම් මම හොඳයි හොඳයි. ඝණ්ඨාර සද්දේ නතර කරන්ට කියන්න. ශබ්ද පූජාව දැන් ඇති ඔය විහාර මළුවේ ඉන්න හැමෝම ඇත්තෝ මේ බණ මඩුවට ඇවිත් වාඩි වෙන්න. ඔය හැමෝම වාඩි වෙන්න. හරිද? ඔය හැමෝටම වාඩි වෙන්න කියන්න. වාඩිෙන්ද වාඩිෙන්ද. අපේ ආරච්චි රාලහාමි ඔන්න ඔය කට්ටිය බනමඩුව ඇතුළට අරන් වාඩි කරවන්න. <coughs> ඔය විහාර මළුවේ ඔය බෝධි මළුවේ එතකොට චෛත්‍ය මළුවේ ඉන්න හැමෝම මේ බණ මඩුවට ඇවිත් වාඩි වෙන්න. එහෙමයි එහෙමයි. එන්නේ ඉක්මනට වෙයිල වාඩි වෙන්න. ආ ආ ආ. එදාට මෙහෙම ඔය ඔය බණ්ඩිරාගත්තෝ ඔය අලුත් ගල්ල හැපදුරු ටික බණ මඩුවේ දාන්න. දාන්න. ආ. ආ මේ පුංචාප්පු පුංචාප්පු මේ පුංචාප්පු ඔය ඔය පුටුවට සුදු පාට ඇතිල්ලක් දාලා ඔක හරියට ඔය මේ සිගිට්ටුවෙන් තියන්න. හා අන්න. හරි හරි හරි දැන් ඔන්න ලොකු හාමුදුරුවොත් වඩිනවා. හා හොඳයි හොඳයි කට්ටිය මේ කවලා මේ සාදුකාරයක් දෙන්න සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු සාදු. දැන් මේ හැමදෙනාම තෙරුවනට මල් පහන් පූජා කරලා පන්සිල් අරන් ඉන්න නිසා කවුරුත් ආරම්භක ගාතහාව කියන්න. සාදු සාදු සාදු ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාද මච්චුනෝ සේනං නලාගාරං වකුන් බොහෝම හොඳයි. අද දවසේ මම මේ දායක පිරිස පන්සලට එකලස් කළේ කරුණු කීපයක් ගැන කතා කරගන්න. එහෙමයි අපි හාමුදුරනේ. එහෙමයි. නමෝ විත්තියෙන් කියනවා නම් මේ දවස්වල අපේ ඉංග්‍රීසි මහ ඒජන්ත උන්නාන්සේ අශ්වයා පිටින් ඇද වැටිලා බරපතල ආබාධිත තත්වයකින් පොරොත්තු වෙනවා. එහෙමයි එහෙමයි. ඔව් ඔව් ඔව්. මුවන් පැලැස්සේ සිංහල වෙදකම් ප්‍රතිකාර කොරන්ට කීරාල ආරච්චිලගේ වගකීම පිට එහෙමයි. අපේ මේ වෙදමාමට ආරාධනාව ලැබුණා. එහෙමයි අපේ ආන්දරනේ එහෙමයි. වෙදමාමා ගමනර් මාලිගාවට ගෙහුම් ඒ ජන්ත උන්නාන්සෙට තෙල් බේත් මැල්ලුම් පත්තු කෂාය දිදි එහෙමයි එහෙමයි පාරම්පරික සිංහල ක්‍රමෙට මේ ප්‍රතිකාර කෙරුවා එහෙමයි එහෙමයි මං හිතන්නේ අපේ සිංහල වෙදකමට අදට සති 3යි හ්ම් හ්ම් අද දවසේ ගමනර් මාලිගාවෙන් අපේ ආරච්චි මහත්තයාට ලියුම් කඩදාසියක් ඇවිත් තියෙනවා. එහෙමයි, එහෙමයි. ඒ විස්තර තොරතුරු සභාවට දැනුම් දෙන හැටියට මම අපේ ආරච්චිල මහත්තයාට පවරනවා. <laughs> එහෙමයි, එහෙමයි. පළමුවෙන් මහා සංඝ රත්නයෙන් අවසරයි. සභාවෙන්ද අවසරයි. මහයජන්ත වුණාන්සේ අස්සා පිටින් වැටිලා ඔත්පල වීම භයානක දෙයක්. උන්වහන්සේට ප්‍රතිකාර කිරීම ඊටත් වඩා භයානකම දෙයක්. මොකද සිංහල වෙදකමින් හොඳ නෙවි නරක අතට හැරුණොත් අපට ලොකු වරදක් වගකීමක් එනවා. එහෙමයි. ඒත් මම අපේ සහකාර ඒජන්ත පස්සර මලයාගේ මාරිගෙන් වගකීම බාරගෙන වෙදමාමාව ඒජන්ත උන්නාන්සේට සිංහල වෙදකම් කොරන්ට ගවර්නර් මාලිගාවට යැව්වා. කියන්ට සන්තෝසයි. අවසරයි අපි හාමුදුරනේ දායක සභාවේ නෝනා මාරුනි මහත්වරුනි අද මට ලියුමක් ආවා අපේ මහේජන්ත උන්වහන්සේට දැන් හොඳටම හොඳයි සනීපයි කියලා. හරි හරි. හරි දැන් නිශ්ශබ්ද වෙමු. නිශ්ශබ්ද වෙමු. නිශ්ශබ්දයි. සන්තෝෂේ දරාගන්ත බැරි බව ඇත්ත. ඒත් මේ අපේ ආරච්චි මහත්තයාගේ අතේ තියෙන ලියුම් කඩදාසියට පොඩ්ඩක් ඇහුම්කම් දෙන්න. හොඳයි. මේක මේ මහේ ජන්තුන්නාංශයෙන් මුවන් පැලැස්සට ලැබිච්ච ලියුම් කඩදාසියක් කියන එකත් මතක තියාගන්න ඕන. කෝ පොඩ්ඩක් දෙන්න බලන්න මේක මම්ම කියවන්නම්කෝ. හොඳයි කියවන්න හොඳයි. අසූ පිටින් වැටිච්ච මහේජන්තතුමා සිංහල වෙදකමින් සුවපත් කිරීම ගැන ඉංග්‍රීසි ආණ්ඩුවේ ස්තුතිය සහ සිංහල වෙදකොමට නම්බුනාම පිරිනැමුවම් සභාව නිශ්ශබ්ද වෙන්න ආය පාරක් ඔය අත්පොලසන් නතර කරවන්නකෝ හොඳයි නතර කරා මේ අපේ ගුණානන්ද හාමුදුරුවන්ගෙන් අවසරයි ආරච්චිල හැටියට මම මහේජන්ත උන්නාන්සේගේ බැරෑරුම් ආබාධිත තත්වයේ වගකීම නිර්භයව පිළිගෙන සිංහල වෙදකම් කොලාෝ මේ කීවල ආරච්චිලා ජීවිතේ කොතනකවත් පැරදිලා නෑ අපි කාංශන අඩුව දිනුවා ගල්ගේ මංකොල්ලේ දිනුවා මා බැද්ද කැලේ අලි හොරුම් පැන්නුවා නැද්ද මං අහන්නේ ආ ලී හොරු පැන්නුවා අන්තිමට ආබාධිත මහේජන්ත උන්වහන්සේගේ ප්‍රතිකාර වැඩෙත් මම්ම බාරගත්තා හොඳටම සනීප කොලා දැන් ගෞරවය අපිට නම්බුව අපිට <laughs> ආ ප්‍රශංසාව ඔක්කොම අපිට අද අපිට ඉවසා දරා ගන්නට බැරි තරම් සතුටක් සන්තෝෂයක් එහෙමයි අපේ ආරච්චි රාලහමිටත් වෙදමාමටත් මුවම් පැලැස්ස ගමේ අපි එකතු වෙලා උපහාර උත්සවයක් පවත්වන්න ඕනේ. තේරුණාද? අවසරයි අපේ හාමුදුරුවනේ. ඒ උපහාර උත්සවයේ එක මේ මම මමත් යෝජනාවක් කරන්නට කැමැති. ආ ඒ මොකද්ද? ඒ මොකද්ද? මේ තවත් උපහාර කීපයක් සුදුසුයි කියලා තමයි මට හිතෙන්නේ. ආ ඒ කියන්නේ අපි කවුරුත් දන්න හඳුනන අපි අගය කරන වේරගන්තොට තිසරී ගුරුතුමි. එතුමිය ඉංග්‍රීසි මොනිටර් ගුරුවරියක් හැටියට ඉතින්සෙල්ලම ආවේ අපේ මුවන් පැලස්සේ පොඩි ඉස්කෝලේට. එහෙමනේ. ඉතින් දැන් පොඩි ඉස්කෝලේට ඉගෙන ගන්න ළමයි පිරිසත් වැඩි වෙලා තියෙනවා. අපිට ආඩම්බරයක් ඒක. මෙතුමියගේ දක්ෂකම නිසාම ප්‍රාථමික පන්ති බහාර විදුහල් පතිනියකගේ தත්වයට දැන් උසස් වීමක් ලැබිලා තියෙනවා කියලා අපිට ආරංචියේ හාමුදුරුවනේ මේ නිසා තිසරි ගුරුතුමීටත් අපි ස්තුතියක් උපහාරයක් කරමු වැරද්දක් නෑනේ. අනික් කාරණේ අපේ ගමේ පන්සලේ වැඩට ගමේ දහම් පාසලේ වැඩට බොහොම උදව් උපකාර කරපු අපේ ගෝමරී දුව ගුරුපත් වීමක් ලැබිලා දැනට ඈත ඉස්කෝලකට ගිහින් කියලා ආරංචි. ඉතින් අපි සංවිධානයේ වෙලා ගෝමරී දුව ආයෙත් වම්පැලස්ස ගමකට ගෙන්න ගන්න ඕනේ. ඒක නම් හොඳයි. දායක සභාවේ පින්වතුනි වැද්දේරාල මහත්මයා කරපු කාලෝචිත යෝජනාව මම ස්ථීර කරනවා. අපිට එතකොට මුවන්පැලැස්ස ගම වෙනුවෙන් ලොකු උත්සවයක් කරන්න පුළුවන්. එහෙමයි එහෙමයි එහෙමයි. හොඳ අදහසක්. හොඳ අදහසක්. අපේ ලොකු හාමුදුරුවෝ හම්බෙන්න මම මේ ආවේ. මොකද මොකද මොකද මේ විදික්කාරය කලබලයෙන් මේ පැත්තට ඉන්නේ. ආ මොකද මේ මොකද මේ මොකද වෙදික්කාරය මොකද මේ? අපේ ලොකු හාමුදුරුවෝ හම්බෙන්න මම මේ ආවේ. ආ හරි හරි. දායක සභාව දැන් ඉවරයිනේ. මේ විදික්කාරය. දැන්ද මේ ආවේ ඈ මේ ඔක්කොම වැඩි වුණාට පස්සේ මොකද්ද තමුන්ට කියන්න කියන්න තියෙන කාරණේ ඈ මහාජාන්තුන් වහන්සේ බේත් කරන්ට වෙදමාමව යවුවා මේ වෙඩික්කාරයවත් යවුවනම් කැලෑ කොළ අල මුල් පොතු ඔය જાති හොයලා දෙනවනේ දැන් දැන් වෙඩික්කාරයව කාටත් ඇපා වෙලා වගේ <laughs> ඒ වුණාට අර සර්දි කියන කංශකාරයා ආරච්චිලටයි අපේ හාමුදුරුවන්ටයි හොඳයි <laughs> උන්දට දැන් පන්සලේ බිත්ති බඳින්නත් ඉඩ දීලා හාමුදුරුවන්ටත් උන්ද සර්දි බාස් රාලහාමිටත් එයාකාව හොඳයි. ඈ මොකද මේ මොකද මේ මේ උන්ද මේ ඒ යකා කියලා මේ අපේ හාමුදුරුවෝ ඉන්න තැන මේ මේ සභාව ඉස්සරහ පිට මේ ගෝරණ අඩු කරන්නේ. ලැජ්ජ නැද්ද හැබැයිට? කතාව හරි නෑ. ලැජ්ජ නැද්ද? කාර්යයක් නෑ ඒකනේ. මේ මේ වෙදිකාරයා අපි උඹත් එක්ක තරහ නැහැ. තේරුණාද? අමනාපයක් නැහැ. ඈ මේ උඹ තාමත් මේ යකාලිනේ යක්කු ගහලා බෙහෙත් බොන ලෙඩෙක්. ඈ ලෙඩෙක්නේ. ආ වෙඩිකාරයත්ෝ උඹ ලෙඩා ලෙඩා ලෙඩා විදියට ඉන්න ඕනේ. ඒකනේ. උඹ මේ හාමුදුරන්ටත් එක්ක දොස් කියන්නේ මේ මොහොත 100කින් නෙමෙයි. තේරුණාද වෙඩිකාරයත්ෝ? මරෙන් මරෙන් යන්ට. මරෙන්. හරි. ආ වැද්දරල් මේ ඔය විදි කාර්යය මේ කරගෙන යන්න යන්න වැද්දරල් මෙහාට එන්න හ්ම් එහෙමයි හඳුරන්නේ මේ පන්සලෙන් පොඩ්ඩක් එහාට එක්කගෙන ගිහිල්ලා මේ මනුස්ස ශ්‍රේයාට මොකද වෙලා තියෙන්නේ කියලා කොහොමද කොහෙලා බලන්න ඒක හොඳයි ඒක හොඳයි ඒක හොඳයි කියන්නේ කියන්නේ කියන්නේ කියන්නේ වෙදිකාරයක් තෝ අපි යමු පන්සලෙන් එළියට අපි මොන දේ වුණත් අපි නිෂ්ඨාංශයෙන් කතා කරලා බලමුකෝ යමු යමු වෙදිකාර මල් යමු මේ බැද්දරාල තමුන් ගොඩක් බලා ගන්න හොඳයි හොඳයි ආරචිල මහත්තයෝ ඒකත් මම බලා ගන්නම්කෝ Thank you. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පර්ණමාන්නගේ වෙදිකාර්යා කමල් ගමගේ ජාසොන් තැපල්පියුම් සඳරුවන් ලියනගේ වැද්දිරාල රෝහණ සිරිවර්ධන වෙදමාමා උලපනේ ගුණසේකර ගුණානන්ද ලොකුහාමුදුරුවෝ ප්‍රසන්න චන්දන බණ්ඩාර මුවන් පැලස්සේ පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකල්පය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන